පහ පිසුනා වාචනය යම් වචනයක් කී කලෙහි අසන්නා වූ තැනැත්තාට තමා ප්‍රියෙකු වී අනෙකෙකු අප්‍රිය වේද ඒ වචනය පිසුන වචනය නම් වෙයි තවත් ක්‍රමයකින් කියතොත් සමගියෙන් සිටින දෙදෙනෙක් ભેද කරවීම පිණිස කියන්නා වූ වචන පිසුන වචන නම් වෙයි කේලාම් කීමයයි කියනුයේද පිසුන වචන කීමටය. කේලාම් කීම වූ පාප කර්මයට පිසුන වචනයයිද පිසුනා වාචායයිද කියනු ලැබේ. එයට අංග හතරක් ඇත. 1. ભેද කළ යුතු අනෙකෙකු ඇතිවීමය. 2. කෙනෙකු හා කෙනෙකු බිඳවන අදහස ඇති බවය. 3. බිඳවනු පිණිස යම් කිසිවක් කීමය 4 ඇසූ තැනැත්තා විසින් එය තේරුම් ගැනීමය යන කරුණු හතර සම්පූර්ණ වීමෙන් කිසුනා වාචා කර්මය සිදුවේයි. අනුන් බිඳවනු සඳහා කියන වචනය සත්‍යද විය හැකිය අසත්‍යද විය හැකිය යම්කිසි සත්‍ය කාරණයක් අනුන් බිඳවීමේ අදහසක් නැතිව කෙනෙකුට විය හැකි අන්තරායකින් මුදවා ගැනීම ආදී කරුණක් සඳහා කී කලෙහි එයින් කෙනෙකු හා කෙනෙකුගේ බිඳීමක් වුවද කීතනත්තාහට කේලාම් කීමේ පාපය නොවේ. සත්‍ය කරුණක් වුවද බිඳවන අදහසින් කියන්නහුට කේලාම් පාපය සිදු වෙයි. කේලාමක් කී කලෙහි එයින් අනුන් අතර ભેදයක් නොවි නම් එය සාමාන්‍ය කර්මයක් වෙයි. දේදේ වීනම් කර්ම පතයක් වෙයි. කේලාම් කීමේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය භාවය. කේලාම් කියා බිඳවනු ලබන්නෝ ගුණහීනයෝ වෙත්නම් කර්මය අල්පසාවද්‍ය වෙයි. ගුණවතුන් බිඳවීම මහාසාවද්‍ය වෙයි. සත්‍ය කරුණක් කියා බිඳවීම අල්පසාවද්‍ය වෙයි. අමුතුවෙන් බොරු ගොතා කියා බිඳවීම මහා සාවද්‍ය වෙයි. කේලාම් කීමට හේතු වූ ක්ලේශයාගේ මන්දභාවයෙන් අල්ප සාවද්‍ය වෙයි. ක්ලේශයන් තියුණු වූ කල්හි රෞද්‍ර වූ කල්හි මහා සාවද්‍ය වෙයි. කේලාම් කීමේ විපාකයෝ මුසාවාදයේ විපාකයන්ට සමාන වෙති. 6. පරුස වචනය අසන්නා වූ අනුන්ගේ සිත් රිදවෙන්නා වූ වචනය පරුස වචනය නම් වෙයි. පරුස වචනයේ කීම වශයෙන් නැතිවන්නා වූ චේතනා සංඛ්‍යාත කර්මයටද ඒ නවම කියනු ලැබේ. අංග තුනක් සම්පූර්ණ වීමෙන් පරුස වචන කර්මය වෙයි. 1. ආක්‍රෝෂ කළ යුතු කෙනෙකු වීමය. 2. ක්‍රෝධ සහගත සිත් ඇතිවීමය. 3. අනුන්ගේ සිත් රිදවෙන වචන කීමය යන මොහු එහි අංගයෝය. ආක්‍රෝෂ කොට සිත රිදවීමට කෙනෙකු නැතිව සිත රිදවීමට කියන වචන තනිව කීමෙන් පරුස වචන කර්මය සිදු නොවේයි. දුෂ්ට සිතින් තොරව පරුස වචන කීයේද පරුස වචන කර්මය සිදු නොවේයි. එක් දරුවෙක් මව වලක්වද්දී මවට අකීකරුව වනයට යන්නට පිටත් විය. දරුවාගේ ගමන වැළැක්විය නොහුණු කලෙහි මව දරුවාට මෙසේ ආක්‍රෝෂ කළාය. වනයේදී කුළු මී දෙන තාගේ පස්සේ එනවා. එදා වනයේදී ඒ ළමයාට අනින්නට කුළු මී දෙනක් ලුහුබැඳ ආවාය. ඒ කල්හි ළමයාට මවගේ කීම සිහි වී මාගේ මව යමක් කීවා නම් එය මට නොවේවා යමක් සිතුවා නම් එයම මට වේවායයි සත්‍යක්‍රියා කළේය එකෙනෙහිම මීදන නැවතුණාය ඒ මවගේ කීම පරුස වචනයක් වුවද ඇගේ සිත මෘදු බැවින් දරුවාට එබන්දක් වෙනවාට ඇය නොකමැති බැවින් එයින් පරුස වචන කර්මයක් නොවේ එසේම දුෂ්ට සිත නැතිව කියන කවර වචනයකින් වුවද පරුස වචන කර්මයේ සිදු නොවන බව දත යුතුය. ආක්‍රෝෂ කිරීමේ ආකාර 10 ආක්‍රෝෂ කිරීමේ ආකාර 10ක් විනය පිටකයේ පාචිත්‍ය පාළියේ දක්වා තිබේ. ජාතියෙන් ආක්‍රෝෂ කිරීමය නාමයෙන් ආක්‍රෝෂ කිරීමය ගෝත්‍රයෙන් ආක්‍රෝෂ කිරීමය කර්මයෙන් ආක්‍රෝෂ කිරීමය සිල්පයෙන් ආක්‍රෝෂ කිරීමය ආබාධයෙන් ආක්‍රෝෂ කිරීමය ලිංගයෙන් ආක්‍රෝෂ කිරීමය ක්ලේශයෙන් ආක්‍රෝෂ කිරීමය ආපත්‍යෙන් ආක්‍රෝෂ කිරීමය ආක්‍රෝෂයෙන් ආක්‍රෝෂ කිරීමය යනු ඒ 10ය ඒ සියලුම ආකාරයෙන් කරන ආක්‍රෝෂ වලින් පරුස වචන කීමේ පාපය සිදුවේයි. 1. පහත්යයි සම්මත ಜಾති ඇතියෙකුට අවමන් කරනු පිණිස රිදවනු පිණිස ඔහුගේ જાතියේ නම ගැන කතා කිරීමද උසස්ය සම්මත જાතිය ඇතෙකුට රොඩියා යන ආදීන් පහත් જાතියක නාමයෙන් කතා කිරීමද පහත්ය සම්මත જાතියක කෙනෙකුට අවමන් කරනු පිණිස නිලමේ රාලහාමි අපුහාමි යනාදී උසස් ಜಾති ඇතියන්ට කියන නාමයෙන් ගෙන කතා කිරීමද ಜಾතියෙන් ආක්‍රෝෂ කිරීමය දෙක ලෝකේහි ඒ ඒ පෙදෙස්වල උසස් කොට සලකන්නා වූද පහත් කොට සලකන්නා වූද නොඑක් නම් ඇත පහත්තේ සම්මත නමක් ඇතියෙකුට නිග්‍රහ කරනු පිණිස ඒ නම ගැන කතා කිරීමද උසස් කොට සලකන නම් ඇතියෙකුට නිග්‍රහ පිණිස පහත් නමක් කීමද පහත්යයි සම්මත නමක් ඇතියෙකුට නිග්‍රහ පිණිස උසස් නමක් ගැන කතා කිරීමද කරෝලියා ජුවානියා යනාදීන් නිග්‍රහ කිරීම පිණිස නම නරක් කොට කතා කිරීමද නාමයෙන් ආක්‍රෝෂ කිරීමය 3 ගෝත්‍ර යනු ඒ ඒ ಜಾතිවල අයට වෙන්වෙන් වූ නම් වලින් නැත්තා වූ પરම්පරාවෝය පහත්යයි සම්මත ගෝත්‍රයක කෙනෙකුට නිග්‍රහ පිණිස ඒ ගෝත්‍රයේ නම ගැන කතා කිරීමද උසස්සේ සම්මත ගෝත්‍රයක කෙනෙකුට නිඳා කරනු පිණිස පහත් ගෝත්‍ර නාමයක් ගැන කතා කිරීමද පහත් ගෝත්‍රයක් ඇතියෙකුට අවමන් කරනු පිණිස උසස් ගෝත්‍රයක නමක් ගැන කතා කිරීමද ගෝත්‍රයෙන් ආක්‍රෝෂ කිරීමය. 4. ඒ ඒ ජනපදවල උසස් කොට සලකන කර්මාන්තද ඇත්තේය. පහත් කොට සලකන කර්මාන්තද ඇත්තේය. කසල ඉවත් කිරීම, වැසිකිලි සුද්ධ කිරීම ආදී හීන කර්මයක් කරන්නෙකුට අවමන්න කරනු පිණිස එය ගැන කතා කිරීමද වෙළඳාම් ගොවිකම් ආදී උසස් කර්මාන්තයක් කරන්නෙකුට අපහාස පිණිස වැද්දා කෙවුලා ගහලයා යනාදීන් කතා කිරීමද හීන කර්මයක් කරන්නෙකුට අවමන් කරනු පිණිස උසස් කර්මයක් ගැන කතා කිරීමද කර්මයෙන් ආක්‍රෝෂ කිරීමය පහ ඒ ඒ ජනපදවල උසස් කොට සලකන්නා වූද පහත් කොට සලකන්නා වූද ශිල්පයෝ වෙති. වළන්තැනීම, වට්ටි පෙට්ටි විවීම ආදී පහත්යයි සම්මත ශිල්පයකින් ජීවත් වෙන්නෙකුට නිඳා කරනු පිණිස කුඹලා, කුළුපොත්තා, හම්කරුවා යන ආදීන් කතා කිරීමද උසස් කෙනෙකුට අවමන් කරනු පිණිස කුඹලා, කුළුපොත්තා යන ආදීන් කතා කිරීමද පහත් ශිල්පයකින් ජීවත් වන්නෙකුට අවමන් කරනු පිණිස ලියන මහත්මයා වෙද මහත්මයා යන ආදීන් කතා කිරීමද ශිල්පයෙන් ආක්‍රෝෂ කිරීමය. අය යම්කිසි ආබාධයක් ඇතියෙකුට නිඳා කරනු පිණිස කබරයා පරංගියා ලාදුරුවා හොරිකඩයා යනාදීන් කතා කිරීමද එබඳු ආබාධයක් නැතියෙකුට නිന്ദා පිනිස එසේ කතා කිරීමද ආබාධයෙන් ආක්‍රෝෂ කිරීමය. 7. කල්ලා රත්තා සුද්දා දිගා මිට්ටා තඩියා යනාදීන් ශරීර ආකාරයගෙන අනුන්ට අපහාස කිරීම ලිංගයෙන් ආක්‍රෝෂ කිරීමය 8 පෙරේතයා මසුරා සල්ලාලයා කොටියා යකා ගොනා යනාදීන් අපහාස කිරීම ක්ලේශයෙන් ආක්‍රෝෂ කිරීමය. නමය කලා වූ හෝ නොකලා වූ හෝ වරදක්ගෙන අපහාස කිරීම ආපත්තියෙන් ආක්‍රෝෂ කිරීමය ලෝකේහි අනුන්ට රිදවනු පිණිස අපහාස කරනු පිණිස කියන්නා වූ නොයෙක් වචන ඇත්තේය ගොනා, ඌරා, බල්ලා, බේබද්දා, සල්ලාලයා යනාදී සිත රිදවන්නා වූ යම්කිසි වචනයකින් නිග්‍රහ කිරීම ආක්‍රෝෂයෙන් ආක්‍රෝෂ කිරීමය. පරුස වචන කීමේ අල්ප සාවද්‍ය මහා සාවද්‍යතාව ගුණවතුන්ට පරුස වචනේ නාක්‍රෝෂ කිරීම මහා සාවද්‍ය වෙයි. ගුණහීනයන්ට ආක්‍රෝෂ කිරීම අල්ප සාවද්‍ය වෙයි. ගුණයෙන් සම වූවන්ට ආක්‍රෝෂ කිරීමෙහිදී ද්වේෂය මහත් කල්හි මහා සාවද්‍යද ද්වේෂය මද කල්හි අල්ප සාවද්‍යද වෙයි. විපාක මුසාවාදේ විපාකයන්ට සම වෙයි. 7. සම්ප්‍රප්පලාපය යම් කතාවක් එය කියවන්නා වූද අසන්නා වූද තැනැත්තාන්ගේ මෙලොව පරලොව යහපතට හේතු නොවේද හුදෙක් කෙලස් වැඩිමටත් යම්කිසි යහපතක් සිදු කර ගැනීමට තිබෙන කාලය නිකම්ම ගෙවී යාමටත් පමණක් හේතු වේද ඒ කතාව සම්ප්‍රප්පලාප නම් වේ සම්ප්‍රප්පලාප කීම වශයෙන් ඇතිවන්නා වූ අකුසල චේතනා සංඛ්‍යාත කර්මයටද මේ කර්ම කතාවෙහි සම්ප්‍රප්පලාප යන වචනයම කියනු ලැබේ. 1. අසන කියන දෙපක්ෂයටම වැඩක් නැති කතාවක් කියන අදහසය 2. එබඳු කතාවක් කීමය යන අංග දෙකින් සම්ප්‍රප්පලාප අකුසලයේ සිදුවේයි. සම්ප්‍රප්පලාප කියන තැනැත්තේ අනුන්ගේ කාලය නසන්නකි. අන්‍යන් කෙරෙහි කෙලෙස් වැඩි කරන්නකි. එබැවින් සම්ප්‍රප්පලාප කීම පාපයකි. ඇතැමුන් කාලය ගත කරනු පිණිස තැන්තැන්වල එක් වී කරන්නා වූ නිෂ්පල කතාවෝද අසන කියන කාහටවත් අවඩක් මුත් වැඩක් නොවන බොරු සැබෑ දෙවර්ගයේම මිශ්‍ර කර ගොතා තිබෙන රාම රාවණා කතා වැනි කතාවෝද අල්ප මාත්‍ර සත්‍යකුදු නැති හාවාගේ හා නරියාගේ කතා වැනි කතාවෝද සම්ප්‍රප්පලාපයෝය යම්කිසි උපදේශයක් උගන්වීම සඳහා ගොතා තිබෙන කතා අසත්‍ය වූද ප්‍රයෝජනයක් ඇති බැවින් සම්ප්‍රප්පලාප සංඛ්‍යාවට නොගැනේ කියන ලද සම්ප්‍රප්පලාපය අන්‍යයන්ගෙන් අන්‍යයන් පිළිගතහොත් කර්මපතයක් වෙයි. කිසිවෙකු නොපිළිගතහොත් කර්මපත නොවේ. සාමාන්‍යයෙන් සම්ප්‍රප්පලාප කීම අල්ප සාවද්‍ය වෙයි. නැවත නැවත වර්ණනා කර රසවත් කර කීම මහා සාවද්‍ය වෙයි. අසන්නමුන්ට වන්නා වූ අර්ථහානියේ කුඩා මහත් භවයේ හැටියටද එහි අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය කිය යුතුය 8 අවිද්‍යාව අනුන්ගේ සම්පත් දැක ඒවා තමාට වේවායයි සිතීම හෙවත් අන්සතු දෑ අයිති කර ගැනීම සිතීම අවිද්‍යාව නම් වෙයි. තමාගේ භාණ්ඩ පිළිබඳ ලෝභයද පාපයකි. පර භාණ්ඩයක් ගැන ගන්නා ඇති කර ගන්නා වූ ලෝභය තමන් ඉක්මවා පවත්වන අධර්ම ලෝභයක් වන බැවින් එය අවිද්‍යා නම් අකුසල කර්මපතය වෙයි. මේ බොහෝ සෙයින් අදත්තාදාන කාම මිත්‍යාචාර කර්මයන්ගේ పూర్ව භාගයේහි ඇතිවන්නකි. අවිද්‍යාව නිසා සොරකම් කරති. පරදාර සේවනය කරති. දූ කෙලියද අවිද්‍යාව නිසා කරන්නකි. 1. අන්සතු වස්තුවක් වීමය 2. එය අයත් කරගන්නට සිටීමය යන අංග දෙකින් අවිද්‍යා නම් වූ අකුසල මනෝ කර්මය සිදුවේයි. ලෝභනීය වස්තුවක් දැක මෙය කොපමණ හොඳද යනාදී සිතූ පමණින් අවිද්‍යා කර්මය නොවේයි. මා විසින්ද මෙවැන්නක් ලබා ගන්නට ඕනෑයයි සිතීමෙන්ද අවිද්‍යා කර්මය නොවේයි. මෙය මට වුවහොත් හොඳයයි කියා හෝ මට අයිති වේවා කියා හෝ සිතූ කලෙහි කර්මය වේ. එහි අල්පසාවද්‍ය මහාසාවද්‍යතාව හා විපාකද අදත්තාදාන කර්මෙහි මෙන් දත යුතුය. දම්පිය අටුවාවේ චිත්ත වර්ග වර්ණනාවේ දැක්වෙන සෝරయ్య ස්තවීරයන් වහන්සේගේ කතාව මෙහිලා සැලකිය යුතුය. 9. ව්‍යාපාදය අඤ්ඤේව නැසෙත්වාය සිටීම ව්‍යාපාද නම් වෙයි. මෙය බොහෝ සෙයින් ඊර්ෂ්‍යාව මුල් කොට ඇතිවන පාපයකි. අනුන් මල කලෙහි ඔවුන්ගේ වස්තුව තමාට හිමිවීම ගැන බලාපොරොත්තුෙන් අනුන් ගැන එසේ සිතන්නෝද වෙති. ඔවුන්ගේ ඒ ව්‍යාපාදය ලෝභය නිසා ඇතිවන්නකි. සමහර විට තමාට කරදර කරන්නෝ නැසෙත්වායිද සිතති. එය द्वේෂය නිසා සිදුවන්නකි. 1. අඤ්‍ය සත්වේකු වීමය 2. ඔහුගේ විනාශයේ සිටීම යන අංග දෙකින් ව්‍යාපාද කර්මය සිදුවේ. අනුන් කෙරෙහි කෝපය ඇති වූ පමණින්ම ව්‍යාපාද කර්මය සිදු නොවේ. නැසෙත් වායය සිදු කලහි කර්මය සිදු වේ. එහි අල්පසාවද්දී මහාසාවද්දී භාවය හා විපාක පරුස වචන කර්මයේ හිමෙන් දත යුතුය. 10. මිත්‍යා දෘෂ්ටිය මරණින් මතු නැවත ඉපදීමක් නැත පින් පව් කියා දෙයක් නැත. පින් පව් වලින් වන ඵල විපාකයක් නැත. අපායයයි කියා තැනක් නැත. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකයෝය කියා තැන් නැත. නිවනක් නැත යනාදීන් වර්ධවා දැකීම වර්ධවා පිළිගැනීම මිත්‍යා දෘෂ්ටියයි. මිත්‍යා දෘෂ්ටි කර්මයට අංග දෙකකි. එනම් 1 ගන්නා වූ ආකාරය වැරදි වීමය දෙක එයම සත්‍යයයි නිශ්චය කර දැන ගැනීම යන දෙකය මිත්‍යා දෘෂ්ටිහු බොහෝ වෙති එයින් නාස්තික දිට්ඨිය අහේතුක දිට්ඨිය අක්‍රීය දිට්ඨිය යන තුන කර්මපතයෝ වෙති විසිවැදෑරුම් සක්කාය දිට්ඨිය හා බ්‍රහ්මජාලයේහි දැක්වෙන දෙසට වැදෑරුම් දෘෂ්ටිහුද කර්මයෝ වෙති කර්ම පතයෝ නොවෙති නාස්තික දිට්ඨිය මෙසේ දැක්වෙන දන් දීමෙන් පළක් නැත පූජා කිරීමෙන් පළක් නැත පුද පඳුරු යැවීමෙන් පළක් නැත පින්පව් වලට ඵලයක් විපාකයක් නැත. පරලෝව වස්තුව පරලෝව වසන්නවුන්ගේ මෙලොව ඉපදීමක් නැත. මෙලොව වසන්නවුන්ගේ පරලොව යාමක් නැත. මවට කරන හොඳ නරක වලින් මතුවන ඵලයක් විපාකයක් නැත. පියාට කරන හොඳ නරකවල ඵල විපාකයක් නැත. මල පසු නැවත උපදිනා සත්වයක් නැත. ලෝකේහි යම්කිසි යහපත් ප්‍රතිපත්තියකින් මෙලව පරලොව දෙකක් තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන ප්‍රකාශ කරන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නොහොත් මෙලව පරලොව දෙක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙන ප්‍රකාශ කරන බුදුවරයෙක් නැත මේ ශරීරයේ සතර මහා භූතයන්ගෙන් නිර්මිතයි සත්වයා මල කලෙහි ශරීරය පටවි ධාතුව බාහිර පටවි ධාතුවට එක් වෙයි ආපෝ ධාතුව ආපෝ ධාතුවට එක් වෙයි. තේජෝ ධාතුව තේජෝ ධාතුවට එක් වෙයි. වායෝ ධාතුව වායෝ ධාතුවට එක් වෙයි. ඉන්ද්‍රියෝ අහසට යයි. පුරුෂයෝ හතර දෙනෙක් සොහන දක්වා මල සිරුරගෙන යන්නාහ. අසවලා දායකයෙකි සිල්වතෙකි. අසවලා මසුරෙකි දුස්සීලේකි යනාදීන් පවත්නා ගුණපදයෝ මරණින් මතු පෙනෙන්නාහ. ඇට පරවි පියාපත් පැහැවන්නාහ දාන පූජාවෝ හලුවීම් කෙලවර කොට ඇත්තෝය දානය මෝඩයන් විසින් පනවන ලද්දකි යමෙක් දානයෙන් ඵල ඇති බව කියතත් ද ඔවුන්ගේ ඒ කීම හිස්ය බොරුය නන් දෙඩවීමක්ය බාල වූද පඬිත වූද සියල්ලෝම මරණින් සිඳෙන්නාහ මතු නූපදින්නාහ ප්‍රකාශ කරන්නා වූ අජිත නම් තීර්ථකයාගේ මිත්‍යා දිට්ඨිය නාස්තික දිට්ඨියයි අහේතුක දිට්ඨිය සත්වයන්ගේ කෙලසීමට හේතුවක් ප්‍රත්‍යක් නැත හේතුවක් ප්‍රත්‍යක් නැතිවම සත්වයෝ කෙලසෙන්නාහ සත්වයන්ගේ විසුද්ධියට හේතුවක් ප්‍රත්‍යක් නැත. හේතුවක් ප්‍රත්‍යක් නැතිවම සත්වයෝ සුද්ධ වන්නාහ. සත්වයන්ට ඒ ඒ කුඩා මහත් ಜಾතිවල ඉපිද සැපදුක් ලැබීමට එක්තරා නියම ක්‍රමයක් ඇත්තේය. බාලයෝද පඬිතයෝද යන සෑමදෙනම ඒ නියමය පරිදි පිළිවෙලින් ඒ ඒ ಜಾතිවල ඉපිද සැපදුක් ලබන්නාහ. දාන පූජා ආදී පින්කමක බලයෙන් හෝ තපස් කිරීමක බලයෙන් හෝ ඒ පිළිවෙල ඉක්මවා දිව්‍ය ලෝක ආදීෙහි ඉපිද විශේෂ සැපයක් නොලැබිය හැකිය. නියම කාලයේ පැමිණෙන තුරු දුක් කෙලවර කර පරම සැපයටද කිසිවෙකුට නොපැමිණිය හැකිය. පින් කරන්නා වූද නොකරන්නා වූද පණ්ඩිත වූද අපණ්ඩිත වූද සියල්ලෝම සුවාසූ දහසක් කල්පයන් මුළුල්ලෙහි සසර සැරිසරා දුක් කෙලවර කරන්නාහ යන මක්ඛලි ගෝසාල තීර්ථකයා විසින් ප්‍රකාශ කරන්නා වූ දිට්ඨිය අහේතුක දිට්ඨියයි අක්‍රිය දිට්ඨිය තමා විසින්ම පව කරන්නාහටද අනුන් ලවා පව කරවන්නාහටද අනුන්ගේ අත්පා ආදිය සිඳින්නා වූ තැනැත්තාටද සිඳවන්නා වූ තැනැත්තා හටද දඩු මුගුරු ආදියෙන් අනුන් පෙලන්නා වූ තැනැත්තා හටද පෙලවන්නා වූ තැනැත්තා හටද වස්තුව පැහැර ගැනීම ආදියෙන් අනුන් ශෝක කරවන්නා හටද අනුන් ලවා අනුනට ශෝක කරවන්නා වූ තැනැත්තාටද ආහාර නොදීම සිර කිරීම ආදියෙන් අනුන් වෙහෙසවන්නා වූ තැනැත්තාටද අනුන් ලවා අනුන් වෙහෙසවන්නා වූ තනත්තාටද අනුන්ට පීඩා කිරීම වශයෙන් තමාද සැලමින් අනුන්ද සොලවන්නා වූ තනත්තාටද ප්‍රාණඝාතය කරන්නා හටද සොරකම් කරන්නා හටද ගෙවල් බිඳින්නා හටද ගම් විනාශ කොට වස්තුව පැහැර ගන්නා හටද එක් ගයක් වටකොට වස්තුව පැහැර ගන්නා තනත්තාටද මග රැක සිට වස්තුව පැහැර ගන්නා තැනැත්තාටද පරදාරාවන් කරා යන්නා වූ තැනැත්තාටද බොරු කියන්නාටද ඕනෑ කමින්ම පව් කරන්නාටද සිදුවන්නා වූ පාපයක් නැත පොළොවේ යතිතාක් සතුන් මරා එකම මස් ගොඩක් කරන්නා වූ තැනැත්තාටද එයින් වන පාපයක් නැත දන් දීමෙන් සිල් රැකීමෙන් සත්‍යයේ පිහිටීමෙන් ඉන්ද්‍රිය দমনයෙන් තපස් කිරීමෙන් වන්නා වූ පිනක්ද නැත. යයි පූර්ණ කශ්‍යප නම් වූ තීර්ථකයා විසින් පැවසූ දිට්ඨිය අක්‍රීය දිට්ඨියයි. මිත්‍යා දිට්ඨි කර්මයාගේ විපාක ආදිය. නාහං බික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහා සාවජ්ජං යත ඉදං භික්ඛවේ මිච්ඡා දිට්ඨි මිච්ඡා දිට්ඨි පරමා භික්ඛවේ වජ්ජා නීති යනුවෙන් මහණෙනි මේ මිත්‍යා දිට්ඨිය යම් බඳුද එසේ මහා සාවද්‍ය වූ අන් එකම ධර්මයකදු මාගේ සර්වඥතා ඥානයෙන් නොදකිමි මහණෙනි මිත්‍යා දිට්ඨිය වර්ධවල් අතුරෙන් සියල්ලටම මහත් වර්ධ වේයයි තථාගතයන් වහන්සේ වදාළසේක. මෙය කර්ම කර්මඵල දෙක ප්‍රතික්ෂේප කරන්නා වූ නාස්තික අහේතුක අක්‍රියන දිට්ටි තුන ගැන කරන ලද දේශනාවකි. ඒ දිට්ටි තුන අතුරෙන් කවර දිට්ටියක් වුවත්ගත් තැනැත්තාහට එය නොහැර මරණින් මතු සුගතියට නොපැමිණිය හැකිය. නිවනටද නොපැමිණිය හැකිය. ඒ දිට්ඨියු සත්වයන්ට ස්වර්ග මෝක්ෂයන් ආවරණය කරන්නෝය. ඒ දිට්ඨි තුන අතුරෙන් කවරක් හෝ ගෙන සිටින තැනැත්තා මරණය දක්වා එය නොහැර සිටියේ නම් ඒ කාන්තයෙන් අපායට පැමිණෙන්නේය. එබැවින් එයට නියත මිත්‍යා දෘෂ්ටියයි කියනු ලැබේ. මිත්‍යා දෘෂ්ටිය ගත් තැනැත්තා ඒ නිසා තවත් බොහෝ පව් රැස් කරන්නේය. ඒවාද එකතු වී මිත්‍යා දිට්ටි කර්මය විපාක දෙන්නට වන් කලෙහි ආනන්තරීය කර්මයන්ටද වඩා බලවත් වූ විපාකගෙන දෙන්නේය. ආනන්තරීය කර්ම කලවුන් කල්ප අවසානයේදී නරකයෙන් මිදෙන බවත් නියත මිත්‍යා දෘෂ්ටිය ගතුවන් තමන් සිටින ලෝක ධාතුව විනාශ වන කලෙහි අන් ලෝක ධාතුවක නරකයට පැමිණ එහි විපාක විඳින බවත් එහි විපාක අවසානයේ නියමයක් නැති බවත් දක්වා තිබේ. බොහෝ දෙනාට මිසදිටු ගැනීමට හේතු වන්නේ මිසදිටුවන් සේවනය කිරීමය. ඇතැම් මිසදිටුවෝ තමාගෙන සිටින දිට්ඨිය අන්‍යයන්ටද රසවත් කොට පෙන්වා මද නුවණ ඇතියන් ලවා මිසදිටුව ගන්වති. සම්‍යක් දෘෂ්ටිකයෝ මිත්‍යා දෘෂ්ටියකු කිරීම මහා අපරාධයකි ධර්ම විශේෂෙහි ප්‍රත්‍යක්ෂ දර්ශනයක් නැත්තා වූ පෘථජන පුද්ගලයා රැවටෙන සුළුය ධර්මයෙන් ඈත්ව වාසය කරන්නා වූ තනත්තන් මිසදිටුවන් සේවරණය කරන්නටත් ඔවුන්ගේ දෙසු මැසීමටත් ඔවුන්ගේ පතපොත කියවන්නටත් පටන් ගතහොත් මුලා වී මිසදිටු වීමට ඉඩ තිබේ. මිසදිටු වීම තරම් නපුරක් තවත් නැත. එබැවින් මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් තුරන්ව වාසය කිරීම යහපති. තස්මා අකත කල්යාණං ආසිවිස මිචෝරගං ආරකා පරිවජ්ජේය භූතිකාමෝ විචක්ඛනෝ යනුවෙන් කරන ලද පින්නත්තා වූ මිත්‍යා දෘෂ්ටික පුද්ගලයා ගෝර විස ඇති සර්පයෙකු මෙන් සලකා දෙව්ලොව වැඩ කැමති නුවණැතියන් විසින් ඔහුගෙන් දුරින්ම දුරවිය යුතු බව දක්වා තිබේ. අපේ ඇතැම් බෞද්ධ මාපියෝ ස්වකීය දරුවන් මිසදිටුවන් යටතට පත්කොට ඔවුන්ට මිසදිටු වන්නට මඟ පාදති. එය දරුවන්ට කරනා වූ මහත්ම වූ අපරාධයකි. මිත්‍යා දෘෂ්ටි කර්මය මහා පාපයක් වන නමුත් එය බොහෝ ද්‍රව්‍ය රැස් කරගෙන උපකාරයට මිනිසුන් රැස් කරගෙන වියදමක් දරා මහා පරිශ්‍රමයකින් සිදු කළ යුත්තක් නොව සිතෙන්ම සිදුවන්නක් බැවින් ධර්මයේ නෑත්ව සත්පුරුෂ සේවනයෙන් තොරව වාසය කරන්නාහට පහසුවෙන්ම සිදුවිය හැකිය. එය සිදුවීමට ඕමනා පින්පව් කියා දෙයක් නැතේයි කියා හෝ පින් පව්වල විපාක නැතයයි කියා හෝ මරණින් මතු ඉපදීමක් නැතයයි කියා හෝ පිළිගැනීම පමණකි. දෙලෝ වැඩ සිදු කරනු කැමැත්තෝ එයින් වලකිත්වා. දස අකුසල කර්මපත විභාගය නිමි. සුරාපානය මත්කොට මිනිසයාගේ ප්‍රකෘති ස්වභාවය නැති කරන්නා වූ රා අරක්කු ආදී පාන වර්ග බීමද දුම් වර්ග බීමද කෑම වර්ග කෑමද යන මේ සියල්ල සුරාපාන කර්මයට අයත්ය. මේ සත්වයන්ගේ දෙලෝ වැඩ නසන්නා වූ මහත් අනර්ථකාරී වූ කර්මයකි. සුරාවෙන් මත් වූ කලෙහි සත්වයා පිස්සෙකු වැනි වෙයි. සුරාපානය නිසා ස්වකීය සිත කය දෙක හසුරුවා ගැනීමේ ශක්තිය ඔහු කෙරෙන් තුරන් වෙයි. එබැවින් මත් වූයේ ජනයා මැද නොසරුප් බස් බිනීම් යීකීම් නැටීම් නග්නම හැසිරීම ආදිය කොට ජනයාගේ පිළිකුලට භාජනය වෙයි. සමහර විට ක්ලාන්ත වී තන තන වැටෙයි. සමහර විට ගත් ආහාරය වමනය කරයි. සමහර විට දුටුවන් හා කලහයට එයි. ස්වකීය අමුදරුවන්ට පවා නොඑක් පිට හිරිහැර කරයි. ස්වකීය භාණ්ඩ විනාශ කරගනී. නොලබූ ද ලබා ගැනීමේදීද ලැබූ වස්තුව ආරක්ෂා කර ගැනීමේද ඥානය ඔහු කෙරෙන් තුරන් වෙයි. එබැවින් හේ දිලින්දෙකු නම් දිලිඳු බවින් නගින්නට නොසමත් වෙයි. පොහොසතෙකු නම් වස්තු බංගත්වයට පැමිණ දිලිඳු වෙයි. සුරාව අධික කොට පානය කිරීමෙන් ඇතමෙක් නොඑක් රෝගයන්ට භාජනය වී අකාලේහි මැරෙති. මේවා අපට පෙනෙන්නටම ඇත්තා වූ සුරාපානයේ දෝෂයෝය. සුරාපානයෙන් මරණින් මතු ලැබෙන විපාක මෙසේ වදාළසේක. සුරාමේරය පානං භික්ඛවේ ආසේවිතං භාවිතං බහුලී කතං නිරය සංවත්තනිකං හෝති තිරච්ඡාන යෝනි සංවත්තනිකං හෝති පෙත්ති විසය සංවත්තනිකං හෝති යෝ සබ්බ ලහුසෝ සුරාමේරය පානස්ස විපාකෝ manuss භූතස්ස උම්මත්තක සංවත්තනිකෝ හෝති තේරුම මහණෙනි සේවනය කරන ලද්දා වූ වඩන ලද්දා වූ බොහෝ කොට ලද්දා වූ සුරාමේරය පානය නරකයෙහි ඉපදීම පිණිස පවතින්නේ වෙයි තිරිසන් යෝනියෙහි ඉපදීම පිණිස පවතින්නේ වෙයි. പ്രേත විශේෂෙහි ඉපදීම පිණිස පවතින්නේය. සුරාමේරය පානය කිරීමේ ඊ타ම අල්ප විපාකයාගේ වශයෙන් මිනිස් ලොව උපන්නහුට උමතු බව ඇති කරන්නේ වෙයි යනුෙහි තේරුමයි. උම්මත්ත විගත ලජ්ජ ගුණා භවಂತಿ දීනා සදා ව්‍යසන රෝග පාරායනාච ජාතා භවේසු විවිදේසු විරූප දේහා පීත්වා හාලා ඵල විසංව සුරා විපඤ්ඤා තේරුම නුවණ නැත්තා වූ පුද්ගලයෝ හලාහල විෂයක් එනම් කෑහැටියේ මැරෙන විෂයක් බඳු වූ සුරාව පානය කොට අනාගතේහි උම්මත්තකයෝ වන්නාහ ලැජ්ජා ගුණය නැත්තෝ වන්නාහ දිලින්දෝ වන්නාහ සෑම කල්හි නොයෙක් ව්‍යසන හා නොයෙක් රෝග ඇත්තෝ වන්නාහ නොයෙක් ಜಾතිවල උපන්නාහු විරූප ශරීර ඇත්තෝ වන්නාහ යනු එහි තේරුමයි සුරාපානයේ නිසා මෙලව විනාශයට පත් වූවෝ බොහෝය එක් කලෙක මුළු දඹදිවම යටපත් කර සිටීමට සමත් වූ වාසුදේව ආදී රාජ කුමාරවරු දස දෙන සුරාපානයෙන් නැසු නොය. පෙර එක් රජ කෙනෙක් සුරාපානයෙන් මත් වූයේ සිය පුතු මරවා ඔහුගේ මස් කා සිහි වූ පසු මහත් ශෝකයටද ලැජ්ජාවටද පැමිණියේය. සතලිස් කෝටියක් ධනය ඇතිව සිටි අනේපිඩු මහසිටුගේ බෑනා කෙනෙක් සුරාපානය නිසා ධනහානියට පැමිණ සිඟාකමින් ජීවත් වී අන්තිමේදී අනුන්ගේ ගෙයක බිත්තියක් අද්දර මලේය. ගෙහිමියෝ බලකුණක්සේ මලසිරුර වනයට ඇද දැමූහ. සවැත් නුවර 80 කලක් ධනයට හිමියෙකුව සිටි මහදන සිටු පුත්‍රයා සුරාපානය නිසා සියල්ල නැති වී හිඟමනටපත්ව අන්තිමේදී අනුන්ගේ ගෙයක බිත්ති අද්දර මැරි ගෙහිමියන් විසින් බලුකුලක්සේ වනයට ඇද දමන ලද්දේය. පෙර තවතිසා දෙව්ලොව විසූ අසුරයෝද සුරාපානය නිසා ඒ දෙව්ලොවට අහිම වූහ. සුරාපාන කර්මය දස අකුසල කර්ම පතයට ඇතුළු වන නොවන හැටි මෙපමණ ආදීනව රාශියක් ඇත්තා වූ සුරාපානයද කර්මපතයක් වශයෙන්ගෙන අකුසල කර්මපත 11ක් බුදු සමයේ නොදැක්වීමට හේතුව කවරේද යනු සැලකිය යුතු කරුණකි. කුසල අකුසලයන්ගේ විපාකය ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් දෙවදෑරුම් වෙයි. මරණින් මතු යම් කිසි තැනක උප්පත්තියක් සිදු කිරීම ප්‍රතිසන්දි විපාකයයි. උපන් සත්වයා හට සැපදුක් පැමිණවීම ප්‍රවෘත්ති විපාකයයි. කර්මපතේයයි කියනු ලබන්නේ ප්‍රතිසන්දිය ගෙන දෙන්නා වූ කර්මයන්ටය. ප්‍රතිසන්දිය ගෙන දීම ඒකාන්ත බවක් නැත්තා වූ කර්මයන්ට කර්ම යන නාමය පමණක් කියනු ලැබේ. සුරාපාන කර්මයද ප්‍රතිසන්දි ගෙනදීම් වශයෙන් අනේකාන්තික කර්මයකි. සුරාපාන කර්මය ප්‍රතිසන්දිදායක කර්මයක් වනුයේ ප්‍රාණඝාත ආදී කර්මපතයන් හා සම්බන්ධ වූ කල්හිය. සුරාපානයෙන් මත්ව ප්‍රාණඝාත ආදී ක්‍රියාවක් කළහොත් ඒ සුරාපාන කර්මය ප්‍රාණඝාත කර්මයාගේ పూర్ව චේතනාභාවයෙන් අපාය ප්‍රතිසන්දි දානය කරන්නේය. ප්‍රාණඝාත ආදී පාපයක් කොට තමාගේ වික්‍රමය ගැන සතුටු වී සුරාපානය කළහොත් එය ඒ කර්මපතයාගේ අපර චේතනා වශයෙන් ප්‍රතිසන්දි විපාකයක් ඇති කිරීමට සමත් වන්නේය. යම්කිසි පාප ක්‍රියාවක් කිරීමට ධෛර්යය ඇති කරගනු පිණිස කරන සුරාපානයද ඒ කර්මයාගේ පූර්ව චේතනා භාවයෙන් ප්‍රතිසන්දි ගෙන දීමට සමත් වන්නේය. නිරෝග භාවාදී අන් කරුණක් නිසා කරන්නා වූ සුරාපානයේද සුරාපානීය කොට මත්ව යම්කිසි අපරාධයක් නොකරන්නා වූ තැනැත්තාගේ සුරාපානයද පාපයක් වන නමුත් කර්මපතයක් නොවේ. මෙසේ සුරාපාන කර්මය ප්‍රතිසන්දි දානයේ අනේකාන්තික බැවින් එයද ඇතුළත් කොට අකුසල කර්මපත 11ක් නොගන්නා ලැබෙයි. වෙන් වූ කර්මපතයක් වශයෙන් එය නොගන්නේ වී නමුත් තස්ස සබාගත්තේන මිච්ඡාචාරේ උපකාරකත්තේන දසසූපි කම්මපතේසු අනෝපවේසෝයි එය සබාගත්වෙන් කාම මිත්‍යාචාර කර්මයේද උපකාරත්වයෙන් දස අකුසල කර්ම පතයටම ඇතුළත් වන බව పూర్ව ආචාර්යවරයෝ දැක්වූහ එසේ දස අකුසලයට ඇතුළත් වන බැවින් එය වෙන් වූ කර්මපතයක් වශයෙන් නොගන්නා ලදේයිද කිය හැකිය. සුරාපාන කර්මය ප්‍රතිසන්දි විපාක දානෙහි අනේකාන්තික කර්මයක් නම් එහි විපාක වදාරන්නා වූ තථාගතයන් වහන්සේ නිරය සංවත්තනිකං හෝති යනාදී වදාලේ කුමකටද යන ප්‍රශ්නයේද මෙහිදී ඇතිවේ. සුරාපානය මදයට හේතු වෙයි. මදය අකුසලයට හේතු වෙයි. අකුසලය අපායොත්පත්තියට හේතු වෙයි. සුරාපානය නොකලේ නම් මදේ නිසා සිදුවන අකුසල් සිදුවී අපායගාමී නොවන බැවින් සුරාපානයේද අපායොත්පත්තියට දුරින් සිටින බලවත් හේතුවකි. එබැවින් එහි ඵල දක්වන්නා වූ තථාගතයන් වහන්සේ නිරය සංවත්තනිකං හෝති යනාදී වදාළසේක. අපායුත්පත්තිය සිදුවන්නේ සුරාපාන මාත්‍රයෙන් නොව මත්ව කරන අකුසලයෙන් බව යං වේ පීත්වා දුච්චරිතං චරಂತಿ කායේන වාචායච චේතසාච නිරයන් වජන්ති දුච්චරිතං චරිත්වා තස්ස පුන්නං කුම්භමීමං කිනාත යන ජාතක ගාථාවෙන්ද පැහැදිලි වෙයි. තේරුම යම් පා යමක් පානය කොට කයින්ද වචනෙන්ද සිතින්ද දුසිරිතය හැසිරෙද්ද දුසිරිතය හැසිර හෙවත් පව් කොට නරකයටද යෙද්ද එයින් පිරුණා වූ මේ හැලිය ගනි යනුෙහි තේරුමයි. මෙයින් දැක්වෙන්නේ සුරා බී එපමණින් අපායට යෑමක් නොව එය නිසා පවකොට අපායට යෑමකි. සුරාපානය කොට පවක් කළේ හෝ වේවා නොකළේ හෝ වේවා යමෙක් බෙහෙතක් වශයෙන් වූවත් බිදක්වත් සුරාපානය කළේ නම් එයින් සුරාපාන සිකපදය බිඳෙයි. එබැවින් සුරාපානය කළත් අපි පව් නොකරමු යයි කියා එය සැහැල්ලු කොට සිතා සුරාපානය කරන්නට නොයා යුතුය. පන්සිල් රක්නා බෞද්ධයාට මදක්වත් සුරා බෙහෙතක් පිණිසවත් පානය කිරීමට අවකාශයක් නැති බව තේරුම්ගෙන දෙලොව වැඩ කැමැත්තෝ සුරාව විෂයක් මෙන් සලකා එයින් වලකිත්වා පංච ආනන්තරීය කර්මය 1 මව මැරීම 2 පියා මැරීම 3 රහතුන් මැරීම 4 බුදුන්ගේ ශරීරයේ ලේසලවීම 5 සංඝයා ભેද කරවීමය යන මේ පහ ආනන්තරීය නම් වූ මහා පාපයෝය මේවාට ආනන්තරීය කර්මයේයි කියනුයේ මරණයට අනතුරුවම විපාක දාණය නියත බැවිනි. නියත මිත්‍යා දෘෂ්ටිය මහා පාපයක් වුවද මරණයට කලින් දෘෂ්ටිය හලහොත් ඒ තනත්තාට සුගතියට යා හැකිය. ආනන්තරීය කර්ම කලවුන්ට අපායෙන් මිදීමට උපක්‍රමයක් නැත. කොතරම් විශාල පිනක් කළත් ඔවුන්ට අපායෙන් නොමිදිය හැකිය. බුදුන් වහන්සේ කෙරෙහි පැහැදුණුවන්ගෙන් අග්‍ර වූ අජාසත් රජතුමාය එතුමා බොහෝ පින් කළේය එහෙත් පීතෘඝාතක කර්මය කළ බැවින් ඔහුට නරකයෙන් නොමිදිය හැකි විය. බොහෝ පින් කිරීමෙන් එතුමාට ඇති වූ මද සැනසෙල්ල මහා නරකයට නොවැටි කුඩා තැනකට වැටීමය. මාතෘඝාත පීතෘඝාත කර්ම දෙක පිළිබඳ වදත ව දත යුතු කරුණු පානාතිපාත කර්ම විස්තරයේදී කියන ලදී. මනුෂ්‍ය ජාතික රහත් කෙනෙකු මැරීමෙන් අරහන්තගාත ආනන්තරීය කර්මය වෙයි. මනුෂ්‍ය නො වූ රහත් කෙනෙකු මැරීම මහා සාවද්‍ය කර්මයක් වෙයි. ආනන්තරීය නොවේයි. බුදුවරුන්ගේ ජීවිතය කිසිවෙකුට නැසිය නොහෙන බැවින් බුද්ධඝාත කර්මයක් නැත. බුදුවරුන්ගේ ශරීරයේ සිදුරු කළ හැක්කේද නොවේයි. තද පහරක් වැදුනොත් බුද්ධ ශරීරයේ ලේ තැලි කැටි වෙයි. එසේ කිරීම ලෝහිතුත්පාදක කර්ම නම් වූ ආනන්තරීය කර්මයයි. චෛත්‍ය බිඳීම බුදු පිළිම විනාශ කිරීම බෝරුක් විනාශ කිරීම විහාර විනාශ කිරීම යන මේවා ආනන්තරීය කර්මයට ලංවන තරමේ මහා සාවද්‍ය කර්මයෝය. බෝරුක ආරක්ෂා කරනු පිණිස දිරු අතු අස් කිරීම පාපයක් නොවේ. ශාරීරික ධාතු සහිත චෛත්‍යයකට පිළිමයකට බෝ අතු බෝ මුල් වලින් අනතුරක් වතහොත් ඒවා ආරක්ෂා කරනු පිණිස බෝ අතු බෝ මුල් අස් කිරීමද පාපයක් නොවේ. පාරිභෝගික වස්තුවට වඩා ශාරීරික ධාතු උතුම් හේිනි. බෝ කටු මලසුන් මල් අසුන් ආදී ආරක්ෂා කරනු පිණිස බෝ මුල් බෝ අතුවලට අනතුරු නොකළ යුතුය. ආනන්තරීය කර්ම අතුරෙන් සංඝ බේද කර්මය සියල්ලට ම වඩා මහත් පාපයක් වේ. එය කලාහු කපක් මුළුල්ලෙහි නරකේහි පැසති. ඉතිරි කර්ම කලාහු ඊට අඩු කාලයකින්ද නරකයෙන් මිදෙති. සංගමේ සංගබේද කර්මය පැවිද්දෙකු විසින් මිස ගිහියෙකු විසින් නොකළ හැකිය. ලෝහිතුත්පාදක කර්මය මහා සාවද්‍ය භාවයෙන් දෙවන තැන ගනී. අරහන්ත ඝාතනය තුන්වන තැන ගනී. මාපිය දෙදෙනාගෙන් වඩා ಗುಣ ඇත්තා මැරීම මහත් පාපය වෙයි. අකුසල මූලයෝ තීනිමානි භික්ඛවේ අකුසල මූලානි ලෝභෝ අකුසල මූලං දෝසෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං යනුවෙන් වදාළ පරිදි ලෝභය, ද්වේෂය, මෝහය යන මේ ධර්මයෝ අකුසල මූලයෝය. ගස්වලට නොසලී පිහිටීමෙන් පිහිටීමට මුල් උපකාර වන්නාක් මෙන් අකුසල ක්‍රියා කරන්නා වූ චිත්ත චෛතසිකයන් හට ලෝභ ආදීහු මූලභාවයෙන් උපකාර වෙති. එබැවින් ඒවාට අකුසල මූලයෝ යයි කියනු ලැබේ. අකුසල් මුල් තුනෙන් වියුක්ත අකුසලයක් නැත. එක අකුසල් සිතක ඒ තුනමද නොලැබේ. සමහර අකුසල් සිතකට එයින් එක මූලයක් ඇත. සමහරකට දෙකක් ඇත. යම්කිසි සිතක් එයින් එකකින් හෝ දෙකකින් හෝ යුක්ත වේ නම් එය අකුසල් සිතකි. ලෝභ ආදීන් යුක්ත බව අකුසල චිත්තය අකුසල චේතනාව හැඳින ගැනීමට ලකුණකි. ලෝභය යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම සංඛ්‍යාත අරමුණු හයට ඇලුම් කරන ස්වභාවයයි. තවත් ක්‍රමයකින් කියතොත් අමුදරු ආදීන් කෙරෙහි හා වතු කුඹුරු, ගෙවල්, ඇඳුම් පැළඳුම්, ආහාර පාන, මිල මුදල් ආදිය හොඳ යයි සලකන වස්තුන් කෙරෙහි ඇලීමය. ලෝභය ආරම්මණයයි කියනු ලබන ලෝභනීය වස්තු කෙරෙහි හා ගුණයන් කෙරෙහි ඇලෙන්නා වූ ආකාරයෙන් එකක් වූද පවත්න ආකාරයෙන් අනේක ප්‍රකාර වේ. අනේක ප්‍රකාරයෙන් ඇතිවන්නා වූ ලෝභයන්ට විවහාර කරන නාමයෝද බොහෝය. නොලැබූ වස්තු සම්බන්ධයෙන් හා නොලැබූ සැප සම්බන්ධයෙන්ද නොකල ක්‍රියා සම්බන්ධයෙන්ද ඇතිකර නොගත් ගුණ ආදී සම්බන්ධයෙන්ද පවත්නා ලෝභයට බොහෝසෙයින් ඕනෑකමය ආශාවේ යන වචනය පාවිච්චි කරති. ගරහන්න ඕනෑය දෙන්න ඕනෑය යනාදී තැන්හි ඕනෑය යන වචනයෙන් කියවෙන අර්ථය ලෝභය නොවේ. අමුදරුවන් සම්බන්ධයෙන් නෑ මිතුරු ආදියන් සම්බන්ධයෙන් පවත්නා වූ ලෝභයට ආලය ආදරය ප්‍රේමය ස්නේහය යන වචන විවහාර කරති සමහර විට ඒ අර්ථය ප්‍රකාශ කරනු පිණිස මෛත්‍රිය කරුණාවේ යන වචනයේද ධර්ම විභාග නොදන්නෝ පාවිච්චි කරති විෂය රස විඳීමේ ලෝභයට රාගය සල්ලාලකමය ප්‍රීති වීම යන වචන පාවිච්චි කරති ඒවා පිළිබඳ අධික තෘෂ්ණාවට කැතකමයයි කියති. ලැබූ වස්තුව පිළිබඳ ආසාවට තෘෂ්ණාව, ලෝභකම, කැතකම, කුණුකම යන වචන කියති. ලෝභය යන අර්ථය දීම සඳහා භාවිතා කරන තවත් බොහෝ වචනද ඇත. ඇතැම් පුද්ගලයන් හා ඇතැම් වස්තුන්ද ඇතැම් ගුණ හා ක්‍රියාද නුරුස්නා ස්වභාව ඒවාට විරුද්ධ ස්වභාව ද්වේෂ නම් වූ අකුසල මූලයයි. එයද අනේකාකාරයෙන් පවත්නා ධර්මයේකි. ක්‍රෝධය, වෛරය, එදිරිය, නොසතුට, පිළිකුල, බය, කනගාටුව යන මේවා ද්වේෂය සඳහා භාවිතා කරන වචන සමහරකි. මේ ද්වේෂය බලයෙන් තමාට සම වූ හෝ තමාට වඩා දුබල වූ හෝ කෙනෙකු සම්බන්ධයෙන් උපදිනා කලෙහි විරුද්ධව ඉදිරිපත් වන්නා වූ ආකාරයෙන් උපදී. ඒ ද්වේෂයට ක්‍රෝධයයි කියනු ලැබේ. තමාට වඩා බලවත් වූ හෝ ප්‍රතික්‍රියාවක් කිරීමට තමා සමත් නොවන්නා වූ හෝ කෙනෙකු සම්බන්ධයෙන් උපදිනා කලෙහි ඒ පුද්ගලයා කෙරෙන් ඇතිවන් ඈත්වන්නා වූ පසුබසින්නා වූ ආකාරයෙන් උපදී. එයට බියයයි කියනු ලැබේ. දීර්ඝ කාලයක් නැවත නැවතත් උපදමින් පවත්නා ද්වේෂයට වෛරයයි කියනු ලැබේ. යම්කිසි පුද්ගලයෙකුගේ වස්තුවක අශෝභනත්වය ලාමකත්වය නිසා උපදිනා ද්වේෂයට පිළිකුලයයි කියනු ලැබේ. ඒ ඒ වස්තුන්ගේ හා කරුණවල ඇති හැටිය වර්ධවා ගන්නා වූ ස්වභාව මෝහ නම් වූ අකුසල මූලයයි. මුලාවය, නොදනීමය, වැරදීමය, මෝඩකමය යනාදිය එයට විවහාර කරන නාමයෝය. ලෝභ, ద్వේෂ, මෝහය මෝහු පාපයන්ට මුල් වාහු මුල් වූ වාහු පමණක් නොව තුමෝද පාපයෝ වෙති. ලෝභයෙන් බොහෝ සෙයින් සත්වයා තිරිසන් බවට හා പ്രേත බවට පමුණුවන ලැබේ. ඇතැම්හු වස්තුවට හා අමුදරු ආදීන්ට ලෝභ කොට ඒ වස්තුව සමීපයේ පුද්ගලයන් සමීපයේ പ്രേතව උපදිති. මීයන්වද නයින්වද ගැරඩින්වද උපදිති. සමහර විට උකුණු මකුණු ආදීන්ව ද උපදිති. ද්වේෂය නිසා නරකයේහිද යක්ෂවද නපුරු සතුන්වද උපදිති. මෝහය සකල අනර්ථයන්ටම හේතු වන පාපයකි. දෙලෝ වැඩ කැමැත්තෝ මේ පව් මුල් තුන තුනී කර ගැනීමටවත් උත්සාහ කෙරෙත්වා. අකුසල් තුදුසක් ක්‍රෝධය උපනාහය මක්ඛය පලාසය ඉස්සා මච්චරිය මායාව සාඨේය තම්බ සාරම්භ මාන අතිමාන මදය ප්‍රමාදය යන මේ තුදුසද අකුසලයෝය 1 ක්‍රෝධ යනු මෙරමාහට රිදවනු කැමැති ආකාරයෙන් හටගන්නා වූ ද්වේෂයයි එය ප්‍රථමයෙන් සිහින්ව හටගෙන ක්‍රමයෙන් වැඩි අනුන් හා තමනුත් විනාශ කරන්නා වූ පාපයකි. පළමුවෙන් මිහිරි ලෙසින් ඇතිවි පසුව දුකට පමුණුවන්නා වූ මුල මිහිරි අග නපුරු ධර්මයේකි. ක්‍රෝධයෙන් අනුන්ට පහර දෙන අලාභහානි කරන තැනැත්තේ මිහිරක්සේ එය කොට එහි විපාක විඳින්නට වන් කල්හි පසුතැවෙයි. 2 උපනාහය යනු නැවත නැවත පැවැත්වීම වශයෙන් පරණ වූ ක්‍රෝධයයි. එයට වෛරය යයිද එදිරිය යයිද කියති. එය දීර්ඝ කාලයක් පවත්නා වූ පාපයකි. සමහර විට ಜಾති බොහෝ ගණනක් මුළුල්ලෙහිද පවතී. ඔවුනොවුන්ට වෛර කිරීමෙන් ඒ දෙපක්ෂයම මෙලවද පිරිහි මරණින් මතු අපායටද යති. ಜಾති බොහෝ ගණනක් පවත්නා වෛරයක් වුවහොත් එයින් වාර බොහෝ ගණනක් අපායට පැමිණිය හැකිය. අවසන් නොවන පාපයක් වූ මේ වෛරය ඊ타මත් අනර්ථදායකය. වෛරයක් ඇති වුවහොත් එය දිගින් දිගට පවත්වාගෙන නොගොස් සමාදාන වී වහා කෙලවරගත කෙලවර කරගත යුතුය. සමාදානෙන් මිස අනුන්ට පීඩා කිරීමෙන් වෛරය කෙලවර කළ හැකි නොවේ. නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනත්තනෝ යනුවෙන් වෛර නොකිරීමෙන්ම මිස වෛර කිරීමෙන් කිසි කලක වෛරය කෙලවර නොවන බව බුදුන් වහන්සේ විසින් වදාරන ලද්දේය. 3. අනුන් විසින් තමාට කළ උපකාර අමතක කිරීම වශයෙන් නැති කර දැමීම මක්ඛ නම් වේ. එය කෙලෙහි ගුණ නොසලකීම යයිද කියනු ලැබේ. කෙලෙහි ගුණ සැලකීම උතුම් ගුණයකි. සත්පුරුෂ ධර්මයකි. කෙලෙහි ගුණ නොසලකන්නෝ අසත්පුරුෂයෝය පාපියෝය පහ පලාසේ යනු ගුණවතුන් හා තමා සමකොට සිතන ස්වභාවයයි තමාගේ తත්වය වටහා ගැනීම තරම් නොවන නැත්තෝ දුස්සීල වූ තමා සිල්වතුන් හා සමකොට සිතති නූගත් වූ තමා උගතුන් හා සමකොට සිතති අපණ්ඩිත වූ තමා පණ්ඩිතයන් සමකොට සිතති දුබල වූ තමා බලවතුන්ට සමකොට සිතති දිලිඳු වූ තමා පොහොසතුන්ට සමකොට සිතති එය පලාසයයි එසේ සිතන්නා වූ අඥානයෝ ගරකල ගරුකල යුත්තන්හට ගරු නොකොට කීකරු විය යුත්තන්ට අකීකරු වී ගුරුකම් ගතියුත්තන්ගෙන් ගුරුකම් නොගෙන දෙලොවින්ම පිරිහෙති.